අපේ ධම්සවන ස්වාමීන් වහන්සේ නිර්වාණ සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නම අපේ හරගේ හඬ එච්චර ඇහෙන්නේ නැහැ චුට්ටක් තව හයියෙන් කතා කරමු අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ දැන් වෙනවද අවසරයි ස්වාමීන් වහන්සේ මට ටිකක් කාලයක් ඔබ වහන්සේගේ දේශනාවලට පිළිම්ම සම්බන්ධ වෙන්න බැරි වුණත් ටිකක් අසනීප වෙලා රෝහල්ගත කරගෙන ඉන්න කාලයේ ඒවට යොමු වෙන්න සිද්ධ වෙච්ච නිසා වෙන්න අපහනෝ අපට දැන් මේ සාකච්ඡාවට තව පොඩි කාලයක් ඉතුරු වෙලා තියෙන්නේ. මේ අපේ හැමදෙරෝගේ අදහස් ටිකක් පොඩ්ඩක් කෙටියෙන් කියන්න තව කීප දෙනෙක් ඉන්න නිසා. එහෙම. මේ කතා කරපු දේවල් එක්කම මට පොඩි අදහසක් ආව ස්වයංාංශ දැන් මේ කරන භාවනාවල අපි ගොඩක් අය රැඳෙන්න උත්සාහ වෙන්නේ දැන් අපි ගත්තොත් මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව කියන මේ සතර බ්‍රහ්ම විහරණම ගත්තත් මේ වගේ අපි රැඳෙන්නේ මේ ලෞකික මට්ටමක් එක්ක. ඒ කියන්නේ බාහිර පුද්ගලයෝ සත්වයෝ ඒ අය වෙනුවෙන් කරන කැපකිරීම වගේ දේවල් එක්ක තමයි මට හිතෙන විදිහට මේක තියෙන්නේ. ඒ කියන්නේ මේක ලෞකික මාර්ගයක වර්ධනයක් මේ කතාව යන්නේ. ඔබ වහන්සේ කීවා වගේ අවසානෙට මේක ප්‍රඥාව ස්පර්ශ කරන්න ඕන. ප්‍රඥාව ස්පර්ශ කරද්දී අපිට තොරතුරු කියන්නේ නැහැ. රූප පෙන්වන්නෙත් නෑ, සද්ද අස්වන්නෙත් නෑ, ගන්ධ දෙන්නෙත් නෑ, රස දෙන්නෙත් නෑ, පහස දෙන්නෙත් නෑ. ඒ විතරක් නෙමෙයි සිතට සිතුවිලි දෙන්නෙත් නෑ. එහෙම තමයි සිත් නිරුද්ධ කරන්නේ ප්‍රඥාව. එතන පොඩි ගැටලුවක් තියෙනවා අපහාරු. දැන් සිත දැන් ඒ කියන්නේ පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු නොගන්න පුළුවන්. හැබැයි සිතුවිලි එන්නේ නැතුව නවතින අවස්ථාවක් මේ ලෝකේ තියෙනවා නම් ඒ බඳු අවස්ථා දෙකයි තියෙන්නේ අසඤ්ඤතලයේ උත්පත්තිය සහ නිරෝධ සමාපත්තිය. අනිත් අවස්ථාවක සිතුවිලි එන්නේ නැතුව නෙමෙයි අර රළු අරමුණු නැතුව ගොරෝසු අවාංග පතණය වෙන්න පුළුවන්. ඔව් අවාංගයට යන්න පුළුවන්. එහෙම නැත්නම් එකම සෞම්‍ය අරමුණක යලි යලි පිහිටන්න පුළුවන්. ඒ හැරුණකොට සිතුවිලි නතර වෙන අවස්ථාවක් නිරෝධ සමාපත්තියයි අසඤ්ඤතලය අතර හැරුණකොට අන් කිසිදු අවස්ථාවක් අපිට ලැබෙන්නේ නැහැ. එහෙමයි සයන්ස් ඒක හරි. ඒ කියන්නේ හැබැයි ගොරෝසු ගතිය අඩු කරගෙන අඩු වෙනවා. ඒක හරි. ඒක හරි. ඒ කියන්නේ දැන් මේ සංඥාවලටනේ අපි මේ පස්සේ දුවන්නේ. එහෙමයි. සංඥා පස්සේ දුවන්නේ මේ. ඕක සංඥා පස්සේ දුවන කතන්දරය තුල අපිට මාර්ගයවත් මතු කරන්න බෑ. ඒක විඥාන අවස්ථාවට එන්න ඕනේ. ඒ මොහොතේ ඇති හටගන්න විඥාන ස්වභාවය කියන එක තුල තමයි අපිට මේ කතන්දර තේරම පනවගන්න දකින්න ඇසුරු කරන්න ලැබෙන්නේ කියන කාරණාව. ඒකත් දැන් අපි විඥානය කියලා ගත්තට අපි දැන් ගන්නකොට ඒක ඉවරයි. ගන්නකොට ඒක ඉවරයි එතකොට. ඒක පස්සේ අපි බලනකොට බලන්නේ තව ගොඩාක් පසු කාලිනව ඒකත් එක්ක එකතු වෙලා එකතු වෙලා විඥාන පරපුරක් තමයි අපි බලන්නේ. ඒ පරපුරේ අවසාන එකක් බැලුවා කියලා ඕක පැහැදිලි විදර්ශනාව වෙන්නේත් නැහැ. ඒ නිසා මේක සත්වයකට පුද්ගලයකට කරන්න බැරි ස්වභාවයක් ඒ හරියට යද්දී එන්නේ. ඒක ස්වාමීන් වහන්සේ මේ ප්‍රඥාව තමයි ලස්සනටම මේක අවසන් කරන්නේ. ඒ නිසා ප්‍රඥායමේ සුදිට්ඨෝ ප්‍රඥාවෙන් මා මේක දැක්කේ කියන තැනන් කතාව ආවහම අපිට සිතුවිලි ඔස්සේ දුවන්න දෙයක් ඉතිරි කරන්නේ නැතිකමක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ නිරුද්ධ කරනවා. එතකොට ඒක යන්නේ Nirodheට හැරෙනවා. Nirodheට හැරෙනවා. මේ ප්‍රඥාව දකින දකින කාරණාව ප්‍රඥාව අවබෝධ කරන සම්පූර්ණ වීමත් එක්ක එතන වෙන්නේ Nirodheට හැරෙන්න විතරයි ප්‍රඥාව උදව් කරන්නේ. ප්‍රඥාවේ තර්කවලට ගේන්න උදව් කරන්නේ නැහැ. දැන් අපි පසුගිය සතිවල කතා කළා පහනට දැන් ක්ලේශයන් ඇති බව එක අවස්ථාවක් ක්ලේශයන් නිරුද්ධ වෙන අවස්ථාව තව අවස්ථාවක් මෙත්තාව අවදි වීම කියන එක තවත් අවස්ථාවක්. එතකොට දැන් අපි මේ මෙත්තා පාරමිතාව ගැන කතා කරන්නේ. එතකොට මේ මෙත්තාව කියන ගුණය ඒක සිත තුළ අවදි වුණොත් තමයි එතන මෙත්තා පාරමිතාව හැටියට දිනු කරන්න පුළුවන් වෙන්නේ. මෙත්තා බ්‍රහ්ම විහාරයේ හැටියට අපිට ඒක පතුරවන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක ප්‍රඥාව එතනට අවශ්‍යයි. හැබැයි අර දේවල් නිරුද්ධ කළ පමණින් මේ කතාව සම්පූර්ණ වෙන්න ප්‍රතිවිරුද්ධ ධර්ම නිරුද්ධ වීම මෙත්තාවට පසුබිමක් හදනවා. මුලින්ම පාරමිතාවක් හැටියට අරන් එන්න වෙනවා. අරන් එන්න ඕන. පාරමිතාව යන කොටස තමයි දැන් මේ සාකච්ඡා කරන්නේ. සාකච්ඡා කරන්නේ. ඒ පාරමිතාව ඉවර වෙනකොට ඔක බෝධිපාක්ෂික ධර්ම තුල බෝධිපාක්ෂික ධර්මවලදී මෙත්තාව විශේෂයෙන් අවශ්‍යයි කියන කතාවක් කියන්නේ නැහැ. මොකද එතන කෙලින්ම ඍජුව කෙලස් නැසීමට ඉලක්ක කරන්නේ. අව්‍යාපාද සංකල්පනාවට මේක කෙලින්ම ඍජුව සම්බන්ධ වෙනවා. අව්‍යාපාද මෙහෙමයි. අව්‍යාපාද සංකල්පනාවට සම්බන්ධ වෙනවා. හැබැයි අපි දැන් පෙර පසුගිය සතියේත් කතා කළා. ඕහය නැති තැන ප්‍රඥාව තියෙනවා ප්‍රඥාව නැති තැන මෝහය තියෙනවා ඒ දෙක වෙන් කරන්න බැරි අන්‍යෝන්‍ය බද්ධ ධර්ම දෙක හැබැයි ද්වේෂය නැති තැන මෛත්‍රිය තියෙනවා මෛත්‍රියත් නැති තැන ද්වේෂය තියෙනවා එහෙම කියන්න බෑ ඒ මොකද ද්වේෂය නැති කරන තවත් ධර්ම තියෙනවා එතකොට මෙත්තාව නොතිබුණාට ද්වේෂය ප්‍රඥාවෙන් දුරු කරන්න පුළුවන්. වීරයෙන් දුරු කරන්න පුළුවන්. සද්ධාවෙන් දුරු කරන්න පුළුවන්. එතකොට එතකොට ද්වේෂය නැති වෙච්ච පමණින් අව්‍යාපාදය ඇති වෙච්ච පමණින් එතන මෙත්තාව තියනවා කියලා කියන්න බෑ. එතකොට අව්‍යාපාදය කියන එක විශේෂ ගුණයක්. හැබැයි ඒකෙන් තමයි අපිට දැන් මේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී අපි මෙත්තාව කොතනටද සම්බන්ධ වෙන්නේ කියලා කතා කළොත් අපට අව්‍යාපාද කියන තැනට තමයි ඒක ගොනු කරන්න වෙන්නේ. හැබැයි අව්‍යාපාදය කියලා කියන්නේ සම්පූර්ණ මෙත්තාවම කියන කතාව නෙමේ ද්වේෂය නැති බව. එතකොට මේ ද්වේෂය නැති බව අපිට මෙත්තාව අවදි කරන්න හොඳ පසුබිමක් හැද. අනිවාර්යයෙන්ම සවනස මෙහිම දෙයක් තියෙනවා. දැන් උතනදී දැන් ඔය වඩනවා කියන වචනේයි පුරුදු කරනවා කියන වචනේයි දෙකේදී ලොකු වෙනසක් මට මුණ ගැහිලා තියෙනවා දැන්. ඒ කියන්නේ සවනස මේ වඩන දෙයට ඒක අත්දැකීම තමයි උත්තරේ ගන්නේ. පුරුදු කරන දේ තුල හිත නිරුද්ධ කරන්න බැරි වෙනවා. පුරුද්ද නිසා පුරුද්දට යනවා පුරුද්ද පුරුද්ද දිගට ගිහිල්ලා ඒක ඇබ්බැහි වගේ ක්‍රියාත්මක වෙලා ඒකට ප්‍රඥාව ඇත්තත් නැතත් සිහිය ඇත්තත් නැතත් සමහරට පුරුද්ද යනවා පුරුද්ද වැඩ කරනවා එතකොට සන්තෝසයි හිතට දුකක් නැහැ අර නිකන් හිතට දුක <coughs> දුක තේරෙන්නේ නැතිලා යනවා පුරුදු දෙයක් ලැබෙනකොට අපිට කරන්ඩ ඒක කරගෙන ඉන්න පුළුවන්කමක් වගේ ඇතිනවා දැන් අඬපු කෙනාට අඬන අඬන පුරුද්ද තියෙන කෙනෙකුට ඇඬුවාම ඔක්කොම හිත හරියනවා හිතට එයා ඉතින් හැමදාම කරන්නේ පුරුද්දට අඬන එක. මොකක් හරි ප්‍රශ්නයක් කරනකොට පුරුද්දට අඬනවා. ඒක නෙවෙයි මේ මාර්ගය කියන්නේ. මාර්ගය කියන්නේ ස්වාමීන් වඩන එක. ඒ වඩන එකක ස්වභාවය දැන් අපි මෛත්‍රිය වඩනවා කියන්නකෝ. මෙත්තා භාවනාව වඩ아가න වඩ아가න යනකොට මෛත්‍රිය ප්‍රකට නොවිචි තත්ත්වයක තිබිට මේක ප්‍රකට වේගන වේගන එනවා. ප්‍රකට වේගන වේගන එන එක ඊට පස්සේ ඒක අප්‍රකට වීගෙන වීගෙන වීගෙන ඉන්න ගොරෝසු ගතිය අඩු කර ගන්නවා. මෛත්‍රිය නැතුව නෙමෙයි මේ. ඒ ගොරෝසු ගතිය අඩු වෙන අවස්ථාවේදී තමයි ඔය ඒකට අර මෛත්‍රිය කියාගෙන යන්න කතාවකට දඟලන්නෙත් නැහැ. හැබැයි මෛත්‍රියට අදාළ හේතු ටික එකේ මුණ ගැහෙනවා. ඒ තමයි මෛත්‍රියක් ගොඩනගන්න හොඳ පසුබිම හැදෙන්නේ අර අව්‍යාපාද සංකල්පනාව කියන එකට බැස ගන්නකොට. ඒ ටික ස්වාමීන් වහන්සේ අර ලෞකික මෙත්තාවකින් තේරුම් ගන්න අමාරු වෙන එකක්. ඒක පුද්ගල සත්ත්ව කතන්දර වලට ගැට ගහනවනේ. හැබැයි ඕක හිමීට ලෝකෝත්තරයට හැරෙනවා ස්වාමීන් මට තේරෙච්ච විදිය අපේ ස්වාමීන් මට ඒක පැහැදිලි කරලා දෙන්න. මේ අපි මේක ලෞකික මට්ටමින් ගෙනහිලා ගෙනහිලා ඉස්සරහට යනකොට මේක ලෝකයෙන් ඈතර වෙන පැත්තට හැරෙන මෙත්තාවක් බවට පත් වෙනවා. ඒ වගේම කරුණාවත් කරුණාවත් වෙන්න දැන් අපි ළඟන සතියේ කරුණාව තමන්ගේම මේ ජීවිතේට ඊට වඩා කරුණාවක් පිටලා අර ආත්මාර්ථය කියන කාරණාව අපි එකෙල්ලේ අයින් කරන්න හදනවට වඩා ආත්මේ ආත්මීය ආර්ථයක් අපේ ජීවිතය ඇතුලේ පිරිණිවීම තුළ සිද්ධ වෙන ධර්මයකට බවට පත් වෙන්න පටන් ගන්නවා ඒක. අපි ලබන සතියේ ටික කතා කරමු අපේ හාරෝ. ඔව් ලබන සතියේ කතා කරමු. මොකද ලබන සතියේ අපිට ඔය ආත්ම මූලිකව කොහොමද මේක වර්ධනය වෙන්නේ? මානුෂීය ගුණයක් හැටියට කොහොමද වර්ධනය වෙන්නේ? ආධ්‍යාත්මික දැක්ම තුළ කොහොමද වර්ධනය වෙන්නේ කියන ටික අපි ලබන සතියේ කතා කරනවා. අපි ඒ ටික ලබන සතියේ තව ටිකක් පැහැදිලි කරගමු. හොඳයි සර්. එහෙමයි. දරුවන් සරණයි.